පින්වත්නි ගෞරවනීය ස්වාමින් වහන්සේලා වශයෙන් දැන් දින කිහිපයක් තිස්සේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි බුද්ධ වචනය මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ නිවැරදි බුද්ධ වචනය සමාජගත කිරීමේ අදහසින් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි සඳහන් වෙලා තියෙන සූත්‍ර ධර්ම 152 පිළිබඳව ස්වාමින් වහන්සේලා දිනකට එක සූත්‍රය බැගින් දේශනා මාලාවක් ජයමගුරු උපාහණිය ඔස්සේ පවත්වනවා. ඉතින් මජ්ක්‍ධිම නිකාය දැන් පින්නතුන් දන්නවා සූත්‍ර 152ක් තියෙනවා. මේ සූත්‍ර 152 සංග්‍රහ වෙලා තියෙන්නේ වග්ග පහක් ඇතුලේ. වග්ග පහක් ඇතුලේ සූත්‍ර 152ක් අන්තර්ගත වෙලා තියෙනවා. එක වග්ගයකට එක වග්ගයක් තමයි පළවෙනි එක මූලපරියාය වග්ග, ඊළඟට සීහ නාද වග්ග, ඊළඟට ඕපම්ම වග්ග, ඊළඟට මහා යමක වග්ග, ඊළඟට චූල යමක වග්ග. මේ විදිහට වග්ග පහක සූත්‍ර 152ක් සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් එතකොට අද අපිට දේශනා කරන්න තියෙන්නේ මේ වග්ග වලින් තුන්වෙනි වග්ගයේ තියෙනවා මහා යමක වග්ගයේ මහා යමක වග්ගයේ තියෙනවා මහා ගෝසිංහ කියලා සූත්‍ර ධර්මයක්. අපිට මේ සූත්‍ර ධර්මයේ පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේ සූත්‍ර ධර්මයේ පිළිබඳව තමයි අද දවසේ අපට සාකච්ඡා කිරීමට තියෙන්නේ. පින්වත්නි අපි හැමදෙනාම මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නට උත්සාහ කරනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි දකින්නේ මේ බාහිර සංස්කාර ධර්ම වලින් අපිට විඳින්න වෙලා තියෙන අසීමාන්තික දුක් ගැහැට. බාහිර සංස්කාර කිව්වට පස්සේ අජීවී සහ ජීවී දූ දරුවන් වේවා දෙමව්පියන් වේවා සහෝදර සහෝදරියන් වේවා ස්වාමි භාර්යාවරු හෝ වේවා නෑදෑහිත මිත්‍රාදීන් හෝ වේවා එහෙම නැත්නම් වෙනත් අවශේෂය වේවා නැත්නම් අජීවී සංස්කාර ධර්ම මෙන්න මේ ජීවි සහ අජීවි සංස්කාර ධර්ම අවුව වැස්සින්දලාම මේ විවිධ ජීවි අජීවි සංස්කාර ධර්ම නිසා මේ අපේ පංචස්කන්ධ ධර්මය සැලෙනවා පොඩි වෙනවා රත් වෙනවා දැවෙනවා කැඩෙනවා බිඳෙනවා මේ වගේ මහා වේදනාකාරී අත්දැකීම් වගේක් අත්දකිනවා ඉතින් මේක කොච්චර දුකක්ද මේක කොච්චර පීඩාවක්ද කියලා දැනෙනකොට මොකද කරන්නේ සසර දුකෙන් නිදහස් වෙන්න අපි කටයුතු කරනවා. අපි අපේ ජීවිතයේ නොදකින තවත් පැතිකඩකුත් තියෙනවා. බාහිර සංස්කාර බාහිර ස්කන්ධ ධර්ම නිසා අපිට වෙන අවහිරතාව අපිට වෙන දුක්ගැහැට විතරක් නෙවෙයි. මේ ස්කන්ධ පරම්පරාව ඉදිරියට යෑම තුළ බාහිර සංස්කාරයන්ට කොච්චරනම් දුක්ගැහැට තියෙනවද? බාහිර ස්කන්ධ ධර්මාදීන් මේකට කරදර විතරක් නෙවෙයි මේකෙන් කොච්චර කරදරද මේ බාහිර සංස්කාරයන්ට. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි මේ ලෝකයට එන්න හේතු වෙන විදිහට අතීත අවිද්‍යාව තණ්හා කර්මාදිය තිබ්බ නිසා මොන මෞකසේ පහළ වුණා. ඉතින් මේ ස්කන්ධ පංචකය මෞකසේ පහළ වෙච්ච වෙලාවේ ඉඳලා අම්මට සැපක්ද දුකක්ද ලැබුණේ? අම්මට බලන්න මේ ස්කන්ධයෝ ටික මේ සංස්කාර කිණ්ඩය මෞකසේ පහළ වෙලා මේක සකස් වෙන්න පටන් ගත්තා. එදා ඉඳලේ අම්මට කොච්චරක්නම් දුක්ද? පින්නත්ටි අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයාට අපි හිතමු දැන් සමහර පිළිතුන්ට අත්දැකීම් ඇති ඔය ඩෙන්ගු වගේ ඩෙන්ගු රක්තපාතේ වගේ ඩෙන්ගු වල ටිකක් අර දරුණුම අවස්ථාවකට ගියාට පස්සේ එහෙම දරුණුම අවස්ථාවකට ගියාට පස්සේ හරියට මේ ශරීර අභ්‍යන්තරයන් රිදෙනවා දනිස් රිදෙනවා. ඒ කියන්නේ ඒ දනිස් කැඩෙන්න වගේ රිදෙනවා. වැලමිට හරිය රිදෙනවා. ඒවා කැඩෙන්න වගේ. කොන්ද රිදෙනවා, කැඩෙන්න වගේ. මේ විදිහට දැඩි කායික ආබාධයක්, කායික වේදනාවක්, මාරාන්තික වේදනාවක් කියනකොට මේ පිළිතුන් දැකලාද සමහර පිළිතුන් අත්දැකලත් ඇති. ඒ ගිලන් ඇඳ කින්නව නම් ඒ ඇඳේ ඉන්න කෙනා හරියට දෙකට කපපු දෙපත් නයා වගේ දඟලනවා. අර පැත්තට දඟල හැරෙනවා මේ පැත්තට හැරෙනවා උඩු බැලිය අතට ඉන්නවා ආපහු වකුටු වෙනවා ආපහු දිගාරිනවා එක කකුලක් දිගාරිනවා අනිත් කකුල නවන් ඉන්නවා ඒ කකුලක් දිගාරිනවා අනිත් කකුලක් නවන් ඉන්නවා අත් දිගාරිනවා අත් නමනවා ඒ වගේ අර ඇතුලාන්ත ශරීර අභ්‍යන්තරයේ දැඩි කැක්කුමක් ඇති වෙනකොට ගිලන්න දෙකින්න මිනිස්සයා දඟලන්නේ යම්සේද මව් කුසක් තුල අපි මාස 9ක ආසන කාලයක් හිටියා අන්නේ කාලය තුල අපි මව කුසක් තුල ඉඳගෙන අපේ අම්මගේ කුසේ ඉඳගෙන එහෙම අසීමාන්තික විදියට දැඟලුවා. ඉතින් ඒ දැඟලීම තුල ඒ මේ දැඟලීම කියන්නේ මේ සංස්කාර පින්ඩේ මේකේ දැඟලීම පෙරලීම තුල මවට ලැබුණු දුක කොහොමද? ඊළඟට මේ ස්කන්ධයෝ ටික මේ සංස්කාර පින්ඩය බිහි වෙනකොට මව විඳ දුක මේක බිහි වුණාට පස්සේ මේකට කණ්ඩ බෑ මේකට වතුර ටිකක් බොන්න බෑ මේකට ඇවිදගෙන යන්න බෑ මේකට අනිත් පැත්තකට හැරෙන්න බෑ මදුරුවෙක් කෙලව ගන්න බෑ මේක අප්‍රාණික නිකන් කෙහෙල් කොටයක් වගේ උඩු බැලිය අතර ඇඳේ තියෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ අම්මටයි තාත්තටයි මේකට කණ්ඩ දෙන්න වෙනවා බොණ්ඩ දෙන්න වෙනවා නාවන්න වෙනවා ඇඳුම් බන්දවන්න වෙනවා මල මුත්‍ර රස කරන්න වෙනවා ව්‍යාධියින්ට ගොදුරු වෙනකොට ස්පිරිතාලය අරගෙන යන්න වෙනවා නිදි මරාගෙන මේ ස්කන්ධ පංචකය තුල ඇති වෙන වේදනාවලට කෑ ගහනකොට ඒ අඬනකොට දොඩනකොට රැයට නිදි මරාගෙන අම්මා තාත්තට අවුරුදු කීයක් නම් පින්නදි දුක් විඳින සිද්ධ වුණාද ඊට පස්සේ මේකට යහපත කරන්න කියලා උගන්වන්න ඕනේ පාසල් යවන්න ඕනේ ඇඳුම් පැළඳුම් ලබා දෙන්න ඕන, කපස් සරප්පු ලබා දෙන්න ඕන, පොත්පත් ලබා දෙන්න ඕන, පන්ති යවන්න ඕන, ඒවට මුදල් ගෙවන්න ඕන. මේ විදිහට පොඩ්ඩක් හිතන්න පින්නත්ටි මේ අපි අන් ස්කන්ධයන්ගෙන් අපට වෙන පීඩාව ගැන කල්පනා කරනවා මිසක් මේ මේ ස්කන්ධයන්ගෙන් මේ සංස්කාර ධර්මයන්ගෙන් බාහිර සංස්කාරයන්ට කොච්චරනම් අසීමාන්තික දුක් හතරදර විඳින්න සිද්ධ වුණාද? ඊළඟට මේ ජීවිතයේ මේ ස්කන්ධ પરම්පරාවට උපාදාන වෙනව සමහර ස්කන්ධයෝ. ඉතින් බාහිරින් තියෙන එක එකයි මේකට උපාදාන වෙනවා. අම්මා මේකට උපාදාන වෙනවා, තාත්තා මේකට උපාදාන වෙනවා, ඊළඟට සාමියා, භාර්යාව, දරුවෝ කියලා. ඉතින් බලන්න තමන්ගේ හිතට බිලා මේ ස්කන්ධය නිසා තමන්ගේ අම්මා කොච්චර දුක් විඳලාද? මේ මගේ ඇයි කියලා මේ වැරදිද ගන්න මේ ස්කන්ධ මේ සංස්කාර නිසා තාත්තා කොච්චර දුක් විඳලාද? මේක නිසා මේකේ ඇතතුම් පැවතුම් ක්‍රියාකාරකම් නිසා වචන නිසා තමන්ගේ සාමියා තමන්ගේ භාර්යාව තමන්ගේ දරුවෝ තමන්ගේ යාළුවෝ තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ තමන්ගේ අසල්වැසියෝ ඥාතීන් සතා සීපාව පවා බලන්න මේ අන් ස්කන්ධයන්ගෙන් අපට වෙන කරදරේ විතරක් නෙවෙයි මේක උනත් පවත්ගෙන යෑම තුල බාහිර සංස්කාරයන්ට මහා කරදරයක්. එතකොට අපි සසරෙන් නිදහස් වෙන්න ඕන බාහිර සංස්කාරයන්ගෙන් මට කරදරයි කියලා විතරක් නෙවෙයි. මේකෙනුත් මේ බාහිර සංස්කාරයන්ට කරදරයි. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම දෙපැත්තටම දුකක්. මටත් දුකක් අනිත් අයටත් දුකක්. ඒ නිසයි අපි මේ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්න ඕන. ඉතින් මේ විදිහට සංසාර ගමනේ මේ ස්කන්ධයන්ගේ සැබෑ තතු දැනගන්න උතුමන් වහන්සේලා සසර ජීවිතවලදී මහා අදිෂ්ඨාන ගන්නවා. ඒ අදිෂ්ඨානය තමයි මේ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදිෂ්ඨානය. ස්කන්ධයන්ගෙන් නිදහස් වීම අදිෂ්ඨාන මාත්‍රයෙන් කරන්න බෑ. ඒවට පෙරුම්දම් පුරන්න ඕනේ. පෙරුම්දම් කියලා කියන්නේ ඒ පාරමී කියන්නේ සසරෙන් එතරට අරගෙන යනවා කියන අර්ථය. එතකොට මේ සංසාර ගමන කියන මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මෙන් නිර්වාණයට යන්න නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් අදිෂ්ඨාන මාත්‍රේ විතරක් මදි මේකට බොහෝ ಗುಣධර්ම එකතු වෙන්න ඕනේ. පරිත්‍යාගයේ සීලවන්ත බව, නෙක්ඛම්මය, ප්‍රඥාව, අදිෂ්ඨාන ඊළඟට මෛත්‍රිය මේ වගේ බොහෝ බොහෝ ಗುಣධර්ම බොහෝ මානසික ශක්තියින් මානසික බලයන් සත්‍විස් බෝධිපාක්ෂික ආදී ධර්මයෝ එකතු වෙන්න ඕනේ මේ ස්කන්ධයන්ගෙන් ගැලවෙන්න නම්. ඉතින් අර සසර ජීවිතයේ මේ ස්කන්ධයන්ගේ තියෙන දුක්ඛදායක පැතිකඩ තේරුම් ගන්න මේකෙන් බාහිර ස්කන්ධයන්ටත් මොනතරම් කරදරයක්ද අවහිරයක්ද මේක නැවත නැවත නැවත නැවත මව් කුසවල් වල läගීම තුළ මොනතරම් මව්වරුන්ට පවා දුක් දෙන ගතියක් තියෙනවද කියලා තේරුම් ගන්න උතුමෝ ඒ නිවන් දකින්න අදිෂ්ඨාන අරගෙන සංසාරයේ Tamange සිද්ධිය සිදු වෙනකම් මේ පරිණිරවාණය සිද්ධ වෙනකම්ම නිර්වාණය සාක්ෂාත් කරනකම්ම සසර ගමනේ මහා ගුණධර්ම පුරුදු කරගෙන යනවා. එහෙම ගුණධර්ම පුරුදු කරගෙන ඇවිල්ලා මහා සත්පුරුෂයන්ට එකතු වෙනවා. හරියට මේ කඳු හෙල් වලින් පහළට ගලාගෙන යන ගංගාවල් සියල්ලම ගිහිල් එකතු වෙනවා මහා සාගරයට. අන්න ඒ වගේ සසර ගමනේ නිවන් දකින්න ඕනෑ කියලා අදිස්ථානගත සත්පුරුෂයෝ ඔක්කොම එකතු වෙනවා සම්මා සම්බුදුවරයන් වහන්සේලා ළඟ. අර කඳු හෙල් වලින් ගලාගෙන යන සැඩ පහරවල් ටික කොච්චර දුර ගෙවාගෙන ගියත් කොච්චර උස් පහත් බිම් පහත් කරගෙන පහු කරගෙන ආවත් අවසානයේ මහ මුහුදට එකතු වන්නේ යම්සේද? මහා මුහුදට එකතු වීමෙන් ගමනාන්තය අවසන් වෙන්නේ යම්සේද? මේ සංසාර ගමනේ නිවන් දකින්න ඕනේ කියලා අදිෂ්ඨාන අරගෙන ස්කන්ධයන්ගේ දුක් දැකලා පෙරම් පුරාගෙන උත්තමයෝ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් හමුවකදී මොකද වෙන්නේ? සමන්ගේ තමන් වහන්සේලාගේ ගමන අවසන් කරනවා. ගෝසිංහ සූත්‍රය මහා ගෝසිංහ සූත්‍රයේ සඳහන් වෙන්නේ අන්න එහෙම සංසාර ගමනේ නිවන් දකින්න ඕනේ කියලා අදිස්ථාන අරගෙන අසංකේය කල්ප ගණන් පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඒ සම්මා සම්බුදුවරයන් වහන්සේ හමුවේ නිවිල ගිහිල්ලා ඒ නිවීමටපත් වෙලා ගෙවන ජීවිතය තුළ සොඳුරු අත්දැකීම් ලැබපු හැටි විග්‍රහ වෙන සූත්‍රයක් තමයි මේ මහා ගෝසිංග සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රය තුල මේ බුද්ධ ශාසනෙන ඉන්න ගම්බීර තෙරුන් වහන්සේලා කිහිප නමක් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ. මෙන්න මේ රහතන් වහන්සේලා ඇතුළු තවත් විශාල භික්ෂු පිරිසක් සහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගෝසිංග කියන ශාල වනයේහි ශාල වනය කියන්නේ මේ සල් වනය කියන එක. විශාල සල් වනයක්. අක්කර ගාණක් පුරා පැතිරිච්ච සල් වනයක්. ඉතින් මෙන්න මේ සල් වනයේ වැඩ වාසය කරන කාලයකදී පුර පොයේ දවසක් ආවා. මේ පුර පොයේ දවසේ සඳය යාමේ අපේ මහා මොග්ගල්ලාණන් වහන්සේ ඵල සමවත්තට සමවැදිලා සමවතින් නැගී සිටිනවා. එතකොට හැන්දෑවෙන්න කිට්ටුයි. ටිකෙන් ටික අඳුර ගලාගෙන යන ගතියුත් තියෙනවා. ඉතින් මේ මහා මොග්ගල්ලාණයන් වහන්සේ දකිනවා එක පැත්තකින් ඉර බහිනවා. අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ පින්නන්ති හරියට උයන් කෙලියක යෙදෙන ශාස්ත්‍රීය කුමාරයෙක්ගේ කනෙන් ගෙලිහිලා වැටෙන මිනි කඩොලක් වගේ කියලා. ඒ කියන්නේ රත් පැහැති බොහෝම මේ දිලිසෙන ලස්සන යම්කිසි කනේ පැලඳගෙන හිටපු ආභරණයක් කනෙන් ගිනිහිලා වැටෙන්නේ යම්සේද අටුවාල් සඳහන් කරනවා එදා පුරපෝය දවසේ මොග්ගල්ලාණන් වහන්සේට බස්නාහිර පැත්තෙන් බහින ඉර එහෙම පෙනිලා තියෙන්නේ. ශස්ත්‍රීය කුමාරයෙක්ගේ කණෙන් ගිලිහිලා වැටෙන මිනි කඩලක් වගේ. ඊළඟට අනිත් පැත්තෙන් සඳහන් කරනවා නැගෙනහිර අහසේ නිම්වලල්ලගෙන රිදියෙන් කරන ලද රෝදයක් මේ නැගී සිටින පුරහඳ අනිත් පැත්තේ එක පැත්තකින් ඉර බහිනවා අනිත් පැත්තෙන් හඳ නැගෙනවා ඊළඟට මොග්ගල්ලාණන් වහන්සේ වටපිට බලද්දී දකිනවා සල් ගස්වලට සිනිඳු සලු අන්දවල වගේ කඳේ මුල ඉඳලා ඉහළට යනකම්ම රත් පැහැති, තැඹිලි පැහැති, සුදු පැහැති විවිධ සල්මල් වර්ග. හරියට අටුවාවේ සඳහන් කරන්නේ මේ සල් ගස් වලට සිනිඳු සලු අන්දන වගේ කියලා. ඊළඟට දිව්‍ය සුවඳ සිහිපත් කරන සල්මල් සුවඳ හාත්පස පැතිරෙනවා. ඊළඟට දිව බලනකොට පේන තෙක් මානයක් දක්වා සල්මල් සහ සල්මල් පෙති වැටිලා. ඊළඟට එක පැත්තකින් ඉර බහින අනිත් පැත්තෙන් හඳ නැගෙනවා මද අඳුර. ඊළඟට මේ සල්වනයේ පුරාවට බුදුරජාණන් වහන්සේ ඇතුළු ආනන්ද මහා කාශ්‍යප සාරිපුත් ආදී උතුමන් වහන්සේලා ඇතුළු මහා උත්තමයන් වහන්සේලා විශාල පිරිසක්. ඉතින් කොච්චර සොඳුරු කොච්චර ලස්සන දර්ශනක්ද සිද්ධියක්ද මේ මේක අවුරුදු 2000 ගානකට කලින් වෙච්ච සිද්ධියක් මේක මහරහතන් වහන්සේලා වැඩ කරන කාලයන් කියන්න පින්නත්නි කාන්තාරයකට වැටෙන මහා අනෝරා වැස්සක් වගේ. කාර්කශ භූමියක් කරහා හමාගෙන යන සීතල හුලඟක් වගේ. මේ මහා රහත් උතුමන් වහන්සේලා වැඩ වාසය කරපු කාලය කියලා කියන්නේ. අපේ රටේ වුණත් එහෙම මහරහතන් වහන්සේලා ඔය සඳහන් කරන්න පින්නත් මේ අපේ අතීතයේ හිටපු සමහර අම්මලට වී ටිකක් වේල ගන්න බෑ කියනවා එපමණට ඊර්ධියෙන් යන ස්වාමීන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ සෙවණලි වැටෙනවා කියනවා බලන්න දැන් වර්තමානයේ නම් සාමාන්‍යයෙන් අම්මලා සංකේතනි ගන්නේ මේ වලාකුළු නිසා වී ටිකක්වත් වේල ගන්න බෑ ඊට වැහෙනවා කියලා අතීතයේ අම්මලා සංකේතනි කාලා තියෙන්නේ අනේ මේ රහතන් වහන්සේලා ඉර්ධිමතුන් වහන්සේලා කොච්චර වාත් ඉර්ධියෙන් යනවා වී ටිකක්වත් වේල ගන්න බෑ හැවෙලදී වැටෙනවා එතකොට එහෙම බිමක් මේ අපේ රට කියලා කියන්නේ. මහරහතන් වහන්සේලා වැහි වැහැල හිටපු පුණ්‍ය භූමියක් මේක. ඉතින් එවැනි කාලයන්ගේ තියෙන සුන්දරත්වය මෙච්චරයි කියලා කියන්න බෑ. මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට පය තැබුවත් හරි පින්නක් මුළු රටේම තිබ්බ සියලුම වියසනකාරී තත්ත්වයන් බැහැර වෙලා ගිහිල්ලා මුළු රටටම තෙරුවන්ගේ රැකවරණය ලැබුණා. ඉතින් එදා දඹදිව කලයේ ඒක හරියට තිබුණා. ඉතින් ගෝසිංග ශාලවනේ මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ තුමක මහා සංඝරත්නය වැඩ වාසය කරනවා. ඉතින් ඵල සමවතින් නැගී සිටපු අපේ මහා මොග්ගල්ලාණන් වහන්සේ මේ සුන්දර පරිසරයේ ස්වභාවය දැකලා කාශ්‍යපයන් වහන්සේ ළඟට වඩිනවා. කාශ්‍යපයන් වහන්සේ ළඟට වැඩම කරලා මොකද සඳහන් කරන්නේ? කාශ්‍යපයන් වහන්සේට ආරාධනාවක් කරනවා අද හරිම සුන්දර දවසක් පුරහඳ නැගිලෙනවා පුර පොයේ දවසක් අපි සාරිපුත්යන් වහන්සේගෙන් බණක් අහමුද කියලා මේ මේ මහා ධර්මදර උතුමන් වහන්සේලානේ මහා කස්සපයන් වහන්සේ කියන්නේ මහා මොග්ගල්ලාණන් වහන්සේලා කියන්නේ මහා ධර්මදර උතුමෝ ඒත් බලන්න උන්වහන්සේලාගේ හිතවල තිබ්බ නිහතමානීකම කොච්චරක්ද කියලා උන්වහන්සේලා කතා වෙනවා මේ අපි අද ගිහිලා සාරිපුත්යන් වහන්සේගෙන් බණක් අහමු ඉතින් මහා කස්සපයන් වහන්සේ ඇසිල්ලකින් කැමති වෙනවා. වඩිම වඩිම ස්වාමීන් වහන්සේ අද අපි හොඳ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමු සාරිපුත්යන් වහන්සේගෙන් කියලා. මේක දැනගන්නවා අනුරුද්ධයන් වහන්සේ. අනුරුද්ධයන් වහන්සේ කියන්නේ දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබු පුතුන් වහන්සේ. මහා කස්සපයන් වහන්සේ කියන්නේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අගතන්පත් උතුමන් වහන්සේ. මහා මොග්ගල්ලාණන් වහන්සේ කියන්නේ ඉරිදිබලලාභී උතුමන් වහන්සේලා අතර අග්‍රම උතුමන් වහන්සේ. මේ මහා මේ තරුණ වහන්සේලා සිංහය වගේ මහා සද්දන්ත ඇත්තු වගේ මේ ගම්බීරතුමන් වහන්සේලා තුන් දෙනා මොකද කරන්නේ සාරිපුත්යන් වහන්සේ වැඩ වාසය කරනවා නම් යම් තැනක එතෙන්ට වඩිනවා මේක දකිනවා ආනන්දයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්දයන් වහන්සේ මේක දැකලා රේවත ස්වාමීන් වහන්සේ රේවත කියන්නේ බර කංකා රේවත කියලා ඒ කියන්නේ මේ රේවත සාමින්වහන්සේ මහාසාර කුලයකින් පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගන්නට කලින් මේ රේවත සාමින්වහන්සේට මේ විනයේ කැප අකැප දේවල් ගැන හරියට සැක තිබිලා තියෙනවා. දැන් කාංකා විතරණ විසුද්ධිය කියන්නේත් ඒකනේ කාංකා කියන්නේ සැක කියන එක. සැකයෙන් නිදහස් වෙලා සැකයෙන් එතර වෙලා ලබන පිරිසුදුභාවයට කියනවා ඔය සප්තවිසුද්ධි වලදී කාංකා විතරණ විසුද්ධිය කියලා. එතකොට මේ කාංකා කියන්නේ සැක කියන එක. එතකොට එහෙම සැක බහුලව වාසය කළ නිසා උන්වහන්සේට නමක් කරුණා කාංකා රේවත කියලා. ඉතින් රේවත ස්වාමීන් වහන්සේත් මේ වෙනකොට මහරහතන් වහන්සේ නමක්. ඉතින් ආනන්දයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ හමු වෙන්නට මහා මොග්ගල්ලාණන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ සහ අනුරුද්ධයන් වහන්සේ වඩිනව දැකලා රේවත ස්වාමීන් වහන්සේට සදාහන් කරන රේවතේනි අන්න අපේ කස්සපයන් වහන්සේලා වඩිනවා ධර්මය ශ්‍රවණය කරන සාරිපුත්යන් වහන්සේ ළඟට අපිත් වඩිමු. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? රේවතයන් වහන්සේත් ඇසිල්ලකින් කැමති වෙනවා. දැන් හැන්දෑ අඳුර ගලාගෙන ඉද්දී ආනන්දයන් වහන්සේත්, රේවත ස්වාමීන් වහන්සේත්, කස්සපයන් වහන්සේත්, මොග්ගල්ලාණන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත් දැන් ඔන්න සාරිපුත්යන් වහන්සේ ළඟට වඩිනවා. ඉතින් සාරිපුත්යන් වහන්සේ ළඟට වඩිද්දිම දුර තියාම ආනන්දයන් වහන්සේට සාරිපුත්යන් වහන්සේ සඳහන් කරනවා ඒතුකෝ ආයස්මා ආනන්දෝ සාගතං ආයස්මතෝ ආනන්දස්ස භගවතෝ උපට්ඨාකස්ස භගවතෝ සම්තිකා වචරස්ස ආයස්මත් ආනන්දයන් වහන්සේ පැමිණෙන්න පැමිණෙන්න භාගතුන් වහන්සේගේ සමීපයේම සිටින භාගතුන් වහන්සේගේ උපස්ථායක වූ ඔබ වහන්සේට යහපතක්ම වේවා. ඉති බොහෝම සන්තෝෂයෙන් සාරිපුත්යන් වහන්සේ ආනන්දයන් වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලගේ පැමිණීම පිළිගන්නවා. ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඔන්න ධර්ම කතාව පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ අපේ සාරිපුත්යන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ඉස්සෙල්ලාම අහන්නේ ආනන්දයන් වහන්සේගෙන්. ආනන්දයන් වහන්සේට සඳහන් කරනවා සාරිපුත්යන් වහන්සේ රමණීයං ආවුසෝ ආනන්ද ගෝසිංහ ශාලවණං ආනන්දයන් වහන්සේ මේ ගෝසිංග ගෝසිංග සාලවණය සල්වණය හරීම සුන්දරයි. දෝෂිනා රත්ති මේ රාත්‍රිය දොස් රහිතයි. එන බොහෝම යහපත් රාත්‍රියක් මේ රාත්‍රිය. ශබ්ද පාලි පුල්ලා ශාලා ඊළඟට සඳහන් කරන සල් ගස්වල මුල ඉඳන් අග දක්වාම ආනන්දයන් වහන්සේ සල් මලුත් පිපිලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවಂತಿ දිව්‍ය සුවඳ වගේ දිව්‍යමය සුවඳ වගේ මේ සල්මල් සුවඳ මුළු කැලේ පුරාම පැතිරෙනවා. කතන් රූපේ නාවසෝ ආනන්ද බික්කුණා ගෝසිංග ශාලවණං සෝභියාත් ආනන්දයන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ සුන්දර රාත්‍රියක් ගෙවෙනකොට මේ සුන්දර රාත්‍රිය මොන වගේ භික්ෂූන් වහන්සේ නමකගෙන්ද තවත් සොඳුරු වෙන්නේ කියලා සාරිපුත්යන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් විමසනවා මේ උතුමන් වහන්සේලාගේ පින්නත්නිය ජීවිත කියලා කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට සෝතාපන්නයි, ශාරිපුත්ත මහරහතන් වහන්සේ, රේවත කියන මේ උතුමන් වහන්සේලාගේ ජීවිත අපට හිතා ගන්න බැරි මේ මහා ගුණ කඳු වගේ මේ ජීවිතවලින් අපේ ජීවිතවලට ගන්න තියෙන මේ ආදර්ශය අහස තරම් ආනන්දයන් වහන්සේ සහ සාරිපුත්යන් වහන්සේ අතර තිබුණේ පුදුමාකාර කල්යාණ මිත්‍රත්වයක්. ඒ ගුණයන් නිසාම ඇතිවෙච්ච කල්යාණ මිත්‍රත්වයක්. අටුවාවේ සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍රත්වය උන්වහන්සේලා වුණ උන්වහන්සේලා අතර කොච්චර තිබ්බද කියනවනම් ආනන්දයන් වහන්සේ යම්කිසි කුලදරුවෙක් පැවිදි කරගන්නවා නම් උපාධ්‍යායත්ත ඒ කියන්නේ සාරිපුත්යන් වහන්සේ. සාරිපුත්යන් වහන්සේ සමහර කුලදරුවන් පැවිදි කරගනිද්දී උපාධ්‍යායත්තේ තියාගන්නේ ආනන්දයන් වහන්සේ. ඊළඟට ඔවුනොවුන් වහන්සේලා දැන් ආනන්දයන් වහන්සේට විශේෂයක් ලැබුණොත් සාරිපුත්යන් වහන්සේට ගිහිලා පිරිනමනවා. ඒ වගේ හරීම මේ අපිට හිතා ගන්න බැරි ඇලීම් රහිත පුදුමාකාර ඔවුනවුන් කෙරෙහි ප්‍රිය බවක් සුහදත්වයක් දැන් අර චූල ගෝසිංහ සූත්‍රය දැන් අපි මේ කතා කරන්නේ මහා ගෝසිංහ සූත්‍රය දැන් චූල ගෝසිංහ සූත්‍රයේදී අර බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අහන්නේ ස්වාමීන් වහන්සේලාගෙන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා තව දෙනමක් හිටියා උන්වහන්සේලාගෙන් අහන්නේ කච්චිපනවෝ අනුරුද්ධා සමග්ගා සම්මෝදමානා අවිවදමානා තීරෝදකී භූතාඤ්ඤමඤ්ඤම් පී චක්කුහි සම්පස්සන්තා විහෙරති කියලා පින්නත් අනුරුද්ධ කොහොමද ඔබලා සමගියෙන් ඊළඟට සතුටෙන් ඊට වාද විවාද නැතුව කිරිපැණි වගේ හොඳට ගැළපිලා එකිනෙකා කෙරෙහි ප්‍රියයෙන් බලමින් ජීවත් වෙනවද කියලා. අන්න ඒ වගේ මේ මේ උතුමන් වහන්සේලා ජීවත් වෙලා හරි ලතුනාන්තයේ කිසි නැලීමක් නැහැ. නමුත් හරීම සමගි. හරීම මේ සුහදයි. කිසිම වාද විවාදයක් නැහැ. කිරි වතුරය වගේ හොඳට හිතෙන් හිත ගැළපෙනවා. දැන් ඔය චූල ගෝසිංහ මේ සූත්‍රයේ සඳහන් වෙනද අනුරුද්ධයන් වහන්සේ සඳහන් කරන ස්වාමීන් මට හිතෙනවා මේ මේ ස්වාමීන් වහන්සේලාගේ හිත මට තියෙනවා නම් කියලා. ඊළඟ අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේගේ හිත මට තියෙනවා නම්. බලන්න එතකොට අන්න ඒ වගේ මේ ඇතුළාන් තැලීම් නැති වුණත් ඔවුනොවුන් කෙරෙහි හිතෙන් හිත ගැළපෙමින් ඊළඟට ඔවුනොවුන් කෙරෙහි ප්‍රියැසින් බලමින් මහා සත්පුරුෂ මේ ආශ්‍රයක් මේ ජීවිතවල තිබිලා තියෙනවා. ඉතින් මේ ජීවිතවලින් අපේ ජීවිතවලට ගන්න තියෙන ලාභය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. දැන් කාශ්‍යපයන් වහන්සේ කියුවට පස්සේ දුතහාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබනවා. කස්සප සංයුක්තයේ තියෙනවා මේ චන්දූපම කියලා සූත්‍රයක්. මේ චන්දූපම කියන සූත්‍රයේදී විග්‍රහ වෙන්නේ කස්සපයන් වහන්සේගේ මානසිකත්වය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි සඳෙහි ස්වභාවයක් තියෙනවා. මේ සඳ අහසට නැගෙනකොට කොතනකවත් නතර වෙන්නේ දැන් අපි උනත් දැකලා තියෙනවානේ සඳ පායනකොට ඒ සඳ කොතනකවත් මේ නතර වෙලා තියෙන්නේ ඒක හැමතිස්සෙම සඳ ඉහළට නැගීමක්මයි වෙන්නේ. කොහේවත් නතර වෙන්නේ අන්න ඒ වගේ කියන මේ කස්සපයන් වහන්සේ පුරහඳක් වගේ කියනවා. කිසිම කුලයක ඇලෙන්නේ නැහැ කියනවා. කිසිම කුලයක් එක ගැටෙන්නෙත් නෑ කියනවා. මේ බුද්ධ ශාසනය තුල ඉදිරියටම යනවා කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ගැඹුරු ගරා වැටුණු ළිඳක් තියෙනවා. ඒ ගැඹුරු ගරා වැටුණු ළිඳට යම්කිසි පුරුෂයෙක් එබෙනවා නම් කොහොමද එබෙන්නේ? ගැඹුරු ගරා වැටුණු ළිඳක් ළඟට අපි හරි ගියොත් පින්නත් අපි එබෙන්නේ කොහොමද ගොඩාක් පරිස්සමෙන්. කය ළිඳ පැත්තට දාලා නෙමෙයි, කය අනිත් පැත්තට විරුද්ධ පැත්තට දාලා තමයි ළිඳ රෙබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි කස්සපයන් වහන්සේත් එහෙමයි. මේ කස්සපයන් වහන්සේත් කුලයන් ඇසුරු කරන්නේ ගැඹුරු ළිඳකට එබෙනවා වගේ හරි පරිස්සමෙන්. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය තරමක් ඔසවලා මේ මේ අවකාශයේ එහෙට මෙහෙට යවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවකාශය තුල අතේ ගැටෙන දෙයක් තියනවද? නෑ ස්වාමීනි. කශ්‍යපයන් වහන්සේත් එහෙමයි කියනවා. කශ්‍යපයන් වහන්සේත් මේ කුලයන් සමග කටයුතු කරන කිසි වැලීමක් ගැටීමක් නැතුව කියලා. වෙනත් අපේ ජීවිතවලට මේක කොච්චර වැදගත්ද? බලන්න පැවිදි ජීවිතයක් ගෙවන අපි හෝ වේවා ගෘහස්ත ජීවිතයක් ගෙවන පින්නතුන් හෝ වේවා අපි මේ ජීවිතේ ගෙවන්න ඕන හැපින්නත් නී කාශ්‍යප මහරහතන් වහන්සේලා පිළිබඳව හිත හිත බලන්න අහසෙහි නැගෙන පුරහඳ වගේ අවකාශයේහි එහි මෙහි සැරිසරන හස්තයක් වගේ. යම් කිසි විදියකට ගරා වැටෙන ලිඳකට එපෙනවා වගේ අපි මේ කුලයන්, පුද්ගලයන්, සමාජයන් ඇසුරු කරන්න ඕනේ. කිසිම කෙනෙකුට ඇලෙන්න හොඳ නැහැ. ස්වාමියාටවත් ඇලෙන්න එපා පින්වත්නි. භාර්යාවටවත් ඇලෙන්න එපා. දරුවන්ටවත් ඇලෙන්න එපා. අම්මා තාත්තටවත් ඇලෙන්න එපා. නොඇලී දරුවන් සමග ජීවත් වෙන්න. ඒ නොඇලී දරුවන් සමග ජීවත් වෙන ක්‍රමය මේ ධර්මයේ තුල තියෙනවා. මේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර දේශනා ටික ඇහුවත් ඒව අහු වෙනවා. අපි පින්නතුන්ට නොඇලී ඉන්න කියන්නේ නොඇලී ඉන්න ක්‍රමක් දේශනා කරමින්මයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලේ. එතකොට වික්ෂුන් වහන්සේලා වශයෙන් අපි කිසිම කුලයකට ඇලෙන්න හොඳ නැහැ. ඒක අපි ගොඩාක් හිතර ගන්න ඕන කාරණාවක්. භික්ෂු ජීවිතයක් ගත කරද්දී අපේ ජීවිතය පවත්වාගෙන යන්න සිව්පසය ලැබෙනවා. පරිත්‍යාග වශයෙන් දාණය ලැබෙනවා. ඒ කියන්නේ දාණය වශයෙන් දන් ටික පින්තපාත ලැබෙනවා. සිවුරු පිළිකර ලැබෙනවා. ඊළඟට කුටිසෙනසුන් සකස් කළ දෙනෝ පින්නතුන්. ඊළඟට විවිධ කුලවල අය ඊළඟට අපිට බෙහෙත් ගිලම්පස ආදී ලබා දෙනවා. ඉතින් ඒක ඊයත්තන්ට ලොකු පිනක් මහා සංගරුවනට උපස්ථාන කරනවා කියන පිළිතුරනේ. නමුත් ඒක අපිට ඇලෙන්න හේතුවක් කරගන්න හොඳ නැහැ. අනේ මේ කුලේ අය මට කොච්චර උදව් කරනවාද කියලා උපාදාන ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඒක අපිට නැවත විපාක පිණිස කර්ම සකස් කරනවා. අනේ මේ කුලේ අය මට කුටියක් හදලා දුන්න කියලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? බලන්න එතකොට මේ කාශ්‍යප මහරහතන් වහන්සේ ජීවත් වෙලා තින්නේ කුලයන් කෙරෙහිම කිසි වැලීමක් නැතුව. කුලයන් කෙරෙහි ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? කොච්චරවත් කතාවට යනවා. දුරකතනෙන් කතාවට යනවා, හමු වෙලා කතාවට යනවා. ඒ විදිහට ඒ නිවෙස් වලට යනවා. පින්නදේ පැවිද්ද කියන එක අපි දකින පැවිද්ද නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ කෝණයෙන් පැවිද්ද දිහා බලන්න ඕනේ. ඒ අතීත මහා ගම්භීර උතුමන් වහන්සේලාගේ කෝණයෙන් මේ පැවිද්ද දිහා බලන්න ඕනේ. භික්ෂුව කියන්නේ මේ ගිහියත් එක්ක ඇලි ඇලි අල්ලාප සල්ලාපලින් නෑ නෙමෙයි. ධර්ම කතාවේ දෙන්නේ සුදුසු කාලෙදී විතරයි. කාලේන ධම්ම සවණ කාලේන ධම්ම සාකච්ඡා. ධර්ම දේශනාව කරන්නෙත් ගිහි ඇත්තන්ට සුදුසු කාලේ. ධර්ම සාකච්ඡා කරන්නෙත් ගිහි ඇත්තන්ට සුදුසු කාලේ. හැමතිස්සෙම මේ කතා බහ. ඉතින් එතකොට ගිහි ජීවිත ගත කරන අපේ පින්නතුන් උනත් එහෙමයි. පින්නතුන්ගේ ජීවිත අරගෙන යද්දී ඒ කියන්නේ පින්නතේ හැමතිස්සෙම මේ අර මේ පින්නතුන්ට මතකද මේ මේ බුද්ධ දේශනාවේ තියෙනවා එක මේ වචන ටිකක් මේ අතිප්‍රිය කෙනාට උනත් කාලයක් ඇසුරු කරගෙන යද්දී අතිප්‍රිය කෙනා වුණත් අප්‍රිය වෙනවා කියලා. අතිප්‍රිය කෙනා වුණත් ඇසුරු කරගෙන යද්දී අප්‍රිය වෙනවා. දැන් බලන්න ඇත්තටම අපි හිතමු දැන් දෙන්නෙක් ආදරය කරනවා කියලා. දැන් දෙන්නට දෙන්න 50 හා සමයි. හැමතිස්සෙම දකින්න ඕනේ, හැමතිස්සෙම කතා කරන්න ඕනේ, හැමතිස්සෙම මතක් වෙනවා. ඉතින් මේ දෙන්නට හැමදාම දෙන්නගේ මූණ දෙක බලාගෙන ඉන්න ඕනේ කියලා විවාහ වෙනවා. හැබැයි කාලයක් ඇද්දි මොකද වෙන්නේ? අතිප්‍රිය වුණා මුලදී. හැබැයි පස්සේ මොකද වෙන්නේ? පස්සේ ගානක් නැහැ. ඇත්තම කතා කරොත් සමහර අයට දැනෙන්නේ ලයිට් කණුවක් දැක්කා වගේ. අතිප්‍රිය කෙනා වුණත් කාලයක් ගියාට පස්සේ ලයිට් කණුවක් දැක්කා වගේ. කිසිම හැඟීමක් දැනීමක් එන්නේ නැහැ. කිසිම ප්‍රියභාවයක් එන්නේ නැහැ. ඒක ලෝක ඇත්තක් පින්නත්නේ. ලෝක සත්‍යයක් ඒක. බුද්ධ වචනේ තියෙන අතිප්‍රිය කෙනා වුණත් එකටම වාසය කරද්දී ඒ ප්‍රිය නැති වෙලා යනවා. ඒ හිතවල තියෙන ස්වභාවය. ඉතින් මේ අතීතයේ හිත පුතුමන් වහන්සේලා ඕ හොඳට දැනගෙන හිටියා. හැම තිස්සෙම තියෙන ශ්‍රද්ධාව තියෙන ප්‍රසාදයේ වැඩි වෙන විදියටත් නැති ප්‍රසාද උපදින විදියටත් ඒ උතුමන් වහන්සේලා හරිම පරිස්සයෙන් තමයි පින්නත් කුලයන් නැසුරු කර කියන්නේ විවිධ පවුල් විවිධ උපාසකයන් විවිධ උපාසිකාවන් සමග සමග කටයුතු කරද්දී හරිම පරිස්සම් වුණා. ඒ නිසා පින්නතුන්ට අපි සිහිපත් කරන්නේ පුරහඳක් වගේ වෙන්න. නේ පුරහඳ හැමදාම අපිට මේ ප්‍රියයිනේ පින්නත් නේ. ඒ කියන්නේ ඒක හැමතිස්සෙම පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ දැන් මම මේවා තව තව විස්තර කරලා කියන්න ඕනේ. අපේ අම්මලා තාත්තලාගේ මේ දරුවෝ දුර බැහැරෙන්නවා. විවාහ වෙලා ගිහිල්ලා හරි රැකිරක්ෂා කරනවා හරි ඉගෙන ගන්න ගිහිල්ලා හරි. අපේ සමහර අම්මලා තාත්තලා මොකද කරන්නේ? උදේට කතා කරනවා. හවසට කතා කරනවා. හෙට උදේට කතා කරනවා. හෙට හවසට කතා කරනවා. දැන් ඔහොම කතා කරද්දී ඇත්තට අර ළමයිට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම තමයි වෙන්නේ. නිරන්තරයෙන්ම කතා කරන දෙමව්පියන්ගේ දුරකතන පණිවිඩ දකිද්දි සමහර දරුවන්ට හිතෙනවා ආ ඉතින් තාත්තා කොච්චරවත් කතා කරනවනේ මේකට උත්තර දෙන්න ඕනේ ෆෝන් එක උස්සන්න ඕනේ එහෙම ඉන්නවා නිතරම තමන්ගේ ස්වාමියාට වැඩට ගියාට පස්සේ කතා කර කර කතා කර කර කෑවද බිව්වද කියලා හොයන භාර්යාවගෙන් දුරකතන මෙතුමක් ආවට පස්සේ ස්වාමියා මොකද කරන්නේ අනේ ඉතින් කොච්චරවත් කතා කරනවනේ පස්සේ ගන්නවා අගයක් නැහැ අගයක් නැහැ මේක ඉතින් තමන්ට සාධාරණ හිතලා බලන්න තමන්ට උනත් තමන්ගේ ජීවිතේ කොච්චරවත් කතා කර කර කෑවද බිව්වද නෑවද මොකද කරන්නේ කියන තොරතුරු අහනකොට මුලදී හොඳයි පස්සේ මොකද වෙන්නේ වදයක් වෙනවා ඒ නිසා තමන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වෙන්න ඕනේ අභිමානෙන් ජීවත් වෙන්න ඕනේ මේ උතුමන් වහන්සේලගේ ජීවිත බලන්න තින්නත් මහා කාශ්‍යපයන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේලා මොන තරම් ගෞරවණීය විදිහට සමාජ ජීවත් වුණාද? උන්වහන්සේලා කුලයන් එක්ක 아무තු වැලීම් නැහැ. 아무තු වැලීම් නැතිනොට කොහොමද ගැටීම් නැති වෙන්නේ? ඉතින් ඒ නිසා පින්නාති අපි මේ ජීවිත තුලින් ගොඩාක් දේවල් ගන්න ඕනේ. බුද්ධ චරිතය තුලින් ශ්‍රාවක චරිතය වෙනස් වෙනවා වගේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ යන සංඝ රත්නය තුලින් අපේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. ඉතින් කාශ්‍යපයන් වහන්සේ එහෙමයි. සුතාංගධාරීතුමන් වහන්සේ කුලයන් කෙරේ නොඇලී ජීවත් වෙන්නේ. ඊළඟට ආනන්දයන් වහන්සේ හරීම සානුකම්පිත උත්තමයන් වහන්සේ නමක් ආනන්දයන් වහන්සේ. දැන් සඳහන් වෙනවා දැන් එක අවස්ථාවක මේ අභිවාතක කියලා රෝගයක් පැතිරලා ගියා. දැන් මේ කාලෙත් මේ කොරෝනා කියලා රෝගයක් පැතිරෙන්නේ. අන්න ඒ වගේ මිනිස්යන් හරියට මරණයටපත් වුණා. සඳහන් වෙනවා සමහර අය විත්ති සිදුරු වලින් පලා ගියා කියලා. එච්චර භයානක මේ වසංගතයක් අභිඝාතක රෝගය. ඉතින් එක පවුලක මේ මේ පවුලේ ඉන්න හැමදෙනාම මිය ගිහිල්ලා පුංචි දරුවෝ දෙන්නෙක් විතරක් ඉතුරු වුණා. පුතාලා දෙන්නෙක්. ඉතින් මේ දරුවෝ දෙන්නගේ ඥාතීන් මිය ගිහිල්ලා අම්මා තාත්තා මිය ගිහිල්ලා දැන් මොකද කරන්නේ? දැන් වෙනදා ඒ ඒ ගමට ස්වාමීන් වහන්සේලා පින්ඩ පාතන වඩිනවා. ඉතින් ඒ දරුවොත් ඒ කාලේ මොකද කරන්නේ කියලා අම්මලා තාත්තලාත් එක්ක ඇවිල්ලා ඉතින් බත් හැන්දක් ඇඳ හැන්දක් පූජා කරපු මේ කුංචි දරු පැටවෝ ඉතින්. ඉතින් අවුරුදු 15ක්වත් නැහැ දරුවන්ට මේ කුංචි දරු පැටවෝ. පිරිමි දරුවෝ දෙන්නේ. දැන් මේ දරුවට අම්මත් නැහැ තාත්තත් නැහැ ඥාතිත් නැහැ මිදි අඬනවා වැළපෙනවා. ඉතින් මොකද කරන්නේ දැන් ස්වාමින් වහන්සේලා දැන් මේ ගම හරහා ගියොත් මොකද කරන්නේ? අනේ ස්වාමින් වහන්සේලා පස්සේ දුවනවා. කවුරුවත් පිටක් නැහැනේ. ඉතින් ආනන්දයන් වහන්සේට මේක දැකලා හරිම සංවේගයයි. ඉතින් මොකද කරන්නේ පුංචි පුතාල දෙන්න දරුවෝ දෙන්න එකගෙන යනවා. එකගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අභිවාතක රෝගෙන් මේ දරු පැටව දෙන්නගේ අම්මා තාත්තා ඔක්කොම මිය ගිහිල්ලා අනේ පිහිටක් වෙන්න ඕන. මට මේ දරුවෝ දෙන්න පැවිදි කරගන්න ඕන. හැබැයි එතකොට බුදුරජාණන් වහන්සේ විනය කාරණාවක් පනවන තිබ්බ අවුරුදු 15ක් වෙනකන් කිසිම දරුවෙක් ශාසනයට ගන්න බෑ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකක් කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ශික්ෂාව වෙනස් කළා. ඒ විනය කාරණා වෙනස් කළා. බුදුරජාණන් වහන්සේ අනාගතයත් බලලා කල්පනා කරන සඳහන් කරන ආනන්ද එහෙනම් අදින් පස්සේ කවුඩෙක් එලව ගන්න පුළුවන් මට්ටමේ දරුවෝ ශාසනයට ගන්න පුළුවන් කියලා. ඉතින් බලන්නේ දරුකටව දෙන්නට ආනන්දයන් වහන්සේගේ පිහිටවීම කොච්චර ලාභයක්ද? ඒ දරුවෝ ඒ ආනන්දයන් වහන්සේගේ පිහිට නොලබුණා නම් විඳින දුකත් ආනන්දයන් වහන්සේගේ පිහිටෙන් ශාසනයට ඇවිල්ලා මේ මහා කශ්‍යප අනුරුද්ධ සාරිපුත්ත වගේ මහා කීනාශයන් වහන්සේලාගේ ආශ්‍රය තුල ලැබපු සැපත් කොහොමද? මානසික සහනයක්. ඉතින් ආනන්දයන් වහන්සේ අන්නේ එහෙමයි. ඉතින් ඊළඟට තව තියෙනවා. දැන් බුද්ධ ශාසනයේ හිටපු ධනවත්ම කාන්තාවක් තමයි විශාකාව. මේ විශාකාවට තිබෙන මහා මන්දිරයක් ඉතින් මේ මන්දිරේ හැමතිස්සෙම නිරන්තරයෙන්ම මේ දම් පූජා කරනවා. ඉතින් මේ විසාකාවට හිටියා මේ යෙහිලියක්. ඉතින් මේ යෙහෙළිය දවසක් කල්පනා කරනවා අනේ මේ දානි දෙනව කොච්චරවත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට මේ මන්දිරේ අනේ මේ සංඝයා වහන්සේලා වැඩම කරලා යන මේ මන්දිරේ මටත් මොකක් හරි දෙයක් කරන්න තිබ්බනම් කියලා මෙයා කල්පනා කළා මසුරන් දහසක් වටින මේ කම්බිරියක් වගේ කියන්නේ පළසක් ගන්නවා මසුරන් දහසක් වටිනවා. හැබැයි මේක ගොඩක් ලොකු නෑ. ඉතින් මේක අරගෙන ඇවිල්ලා ඉතින් බොහොම කැමැත්තෙන් විසාකාවට කියන අනේ විස ආර්යාවෙනි මම මේක මසුරන් දහසක් දීලා ගත්තේ. අනේ මට මේක මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කරලා වැඩම කරන මේ මන්දිරේ කොහේ හරි මට මේක ලන්න ඕනේ. ඉතින් විසාකාව කියන ඉතින් උඩ තට්ටුව තියනවා යට තට්ටුව තියනවා මේ මේ විදිහට තැන් තියෙන ඔබ කැමති තැනට ගිහිල්ලා කෙලන්න කියනවා. ඉතින් මේ කාන්තාව ඉතින් හරියම ඉතින් ඇත්තටම ඉතින් හරියම සද්ධාවන්ත ජීවිතනේ කාලේ මෙයාලට තිබ්බේ. ඉතින් බලනවා බලනවා අර කෙලන්න කොහේවත් තැනක් නැහැ. ඊට පස්සේ මෙයාට ඇඬෙනවා දැන්. මෙයා මොකද කරන්නේ ඔය කොහේ හරි ඒ මන්දිරයේම තිබ්බ මේ තැනකට වෙලා වාඩිලා අඬන පටන් ගත්තා. ඇයි අඬන්නේ? දැන් අර පළතෙලා ගන්න ඉඩක් නැහැ. මේක දකින ආනන්දයන් වහන්සේ. ඉතින් ආනන්දයන් වහන්සේ ඇවිල්ලා අහන නැගණිය ඇයි මේ අඬන්නේ? එතකොට කියන අනේ ආනන්දයන් වහන්සේ මේක මසුරන් දහසක් දීලා මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි අරගෙන ආවේ. අනේ මේක එලන්න කොහේවත් තැනක් නැහැ. පස්සේ ආනන්දයන් වහන්සේ බලනවා මේක එලන්න කොහෙද තැනක් තියෙන්නේ. පස්සේ කරන නැගණිය ඕක ගේන්න කියනවා. ආනන්දයන් වහන්සේ කොතනද පෙන්වන්නේ? බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ මන්දිරයට ඇතුල් වෙන තැනම තියෙනවා ලොකු ලී පුවරුවක්. ඒ ලී පුවරුව බිම තියලා තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඒ ලී පුවරුවට ආවට පස්සේ වැඩම කළාට පස්සේ ආදෝවණය කරන්නේ ඒ ලී පුවරුව උඩින් ඉඳලා. ආනන්දයන් වහන්සේ අර කාන්තාවට කියන නැගණිය ඔය පළස මෙන්න මේ පුවරුව ළඟ එලන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පා පිසල පිසලාගෙන යන්නේ ඒ පළස උඩින්. මහා රහතන් වහන්සේලා දහස් ගණන් පා පිසලාගෙන යන්නේ ඒ පළසුන්ගේ. නැගණිය ඔබට බොහෝ කාලයක් පින් සිදුවේ කියනවා. ඉතින් අන්න ඒ වගේ මේ ආනන්දයන් වහන්සේලා කියන්නේ පින්නාත්ති අනුන්ගේ දුකේදී කම්පණයටපත් වෙලා ඒකට අනුකම්පාව කියනවා. හරීම කාරුණිකව මේ ලෝක සත්‍යයට පිහිට වෙච්ච උතුමන් වහන්සේලා. එක තැනක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ගිලම් භාවයටපත් වෙනවා. ගිලම් වෙනවා. ගිලම් භාවයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ඒ රෝගයෙන් නැගී සිටිනවා. ඉතින් ආනන්දයන් වහන්සේට හරිය සන්තෝෂයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් තාත්ත කෙනෙක් වගේනේ දකින්නේ. ඒ වෙලාව වෙනවා මහානාම කියන ශාක්‍ය රජතුමා. ඒ ශාක්‍ය රජතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන ශාමිනි භාගතුන් වහන්සේ මං ගැඹුරු ප්‍රශ්නයක් අහන්න දාවේ. මේ ශේක අශේක සමාධි සහ ඥාන පිළිබඳව ඔබ වහන්සේගේ විමසන්දාවේ. මට ඒක අද විසඳ ගන්න ඕන. එතකොට මේ ආනන්දයන් වහන්සේ මොකද කරන්නේ? අර මහා නාම ශාක්‍ය රජතුමාගේ අතින් අල්ල ගන්නවා. සූත්‍රයේ තියෙනවා ඒ බාහුවෙන් අල්ලගත්ත කියලා. අතින් අල්ලගෙන පැත්තකට එකගෙන යනවා. එකගෙන ගිහලා කියනවා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ගිලම්භාවයෙන් නැගී සිටිය විතරයි. ඔබේ ගැටලුව මම විසඳන්නම්. මට කියන්නේ ගැටලුව. ඊට පස්සේ සූත්‍රයේ පින්නන්ති ලස්සනට මේ විග්‍රහ වෙනවා. ආනන්දයන් වහන්සේ මහා නාම ශාක්‍ය රජතුමාගේ ඒ ගැටලුව විසඳපු ආකාරය. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වයසට යනකොට අනේ ඒ ගැන කම්පා වෙනවා. අනේ ඔබ වහන්සේගේ හැමේ වර්ණය වෙනස් වෙලා ඔබ වහන්සේ පොඩ්ඩක් කුදු වෙලා ඔබ වහන්සේ වයසට ගිහිල්ලා අනේ වගේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අනුරුද්ධයන් වහන්සේගෙන් දැන් බුදුරජාණන් වහන්සේ දැන් සියලුම සංස්කාර ධර්ම බිඳිල යන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ අවසාන බුද්ධ වචනය දේශනා කරලා දැස් පියා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නේත්‍ර යුග්මය වහගත්තට පස්සේ දැන් ආනන්දයන් වහන්සේට හරීම මේ නොසන්සුන්. ඉතින් අනුරුද්ධයන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ දැන් මොකද කරන්නේ? එතකොට අනුරුද්ධයන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද දැන් ප්‍රථම ධානයට සමවැදෙනවා. දැන් මොකද කරන්නේ? ද්විතිය ධානයට සමවැදුණා. දැන් මොකද කරන්නේ? චතුර්ථ ධානයට සමවැදුණා. දැන් මොකද කරන්නේ? ආකින්චඤ්ඤායතනට සමවැදෙනවා. දැන් අනුරුද්ධයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැස් පියාගෙන සමවැදෙන සමවැදෙන ධාන මට්ටම් ගැන සඳහන් කරනවා. ඉතින් මේ විදිහට අවසානයේදී අනුරුද්ධයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද අනුපාද නිර්වාණ ධාතයෙන් බුදුරජාණන් වහන්සේ පිරිණිමියා කියලා. ඉතින් අන්නේ විදිහට මේ ඒ බුදුරජාණන් වහන්සේ ළඟ 25 අවුරුද්දක් දෙවණැල්ලක් වගේ ළඟ හිටපු මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ රකින්න දෙයක් නැහැ ඒත් ඒ කුටිය වටේ රාත්‍රී කාලයේ වාර 3ක් ඇවිදවිද බුදුන් වහන්සේ රැකගත්ත උත්තමයන් වහන්සේනමත් තමයි මේ ආනන්දයන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ උත්තමයන් වහන්සේලාගෙන් පින්නත් අපේ ජීවිතවලට ගන්න කොච්චර දේවල් තියෙනවද? ඉතින් මේ වනය ඉතින් ලස්සන වෙන්න තවත් දෙයක්ද? ඉතින් මේ ආනන්දයන් වහන්සේ ගෙන් තමයි අහන්නේ ඉස්සෙල්ලාම මේ සාරිපුත්‍රයන් වහන්සේ ඉතින් මෙහෙම සල්මල් පිපිලා තියෙනවා මෙහෙම දිව්‍ය ශුන්ද වගේ මල් පැතිරෙනවා ඊළඟට හරිම සුන්දරයි මේ වනය ආනන්ද මේ මොන වගේ භික්ෂුවක් හිටියොත්ද මේ වනය සොඳුරු වෙන්නේ කියලා අහන්නේ සාරිපුත්යන් වහන්සේ. ඉතින් ආනන්දයන් වහන්සේ සඳහන් කරන ශාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ වනයේ යම්කිසි මහාන කෙනෙක් බහුශෘතද ඒ වගේම ඇසූදය මනාව දරා සිටීද ඒ වගේම මේ දරාගත් ධර්මයේ මුල මැද අග ඉතාමත් පැහැදිලිව ක්‍රමානුකූලව දේශනා කරයිද ඒ වගේම ditthiya සුප්පටි විද්‍යා කියන්නේ මේ ධර්මය තමා තුළින් දැකගනීද? තමන් වහන්සේ තුළින් මේ ධර්මය දැකගනීද? අන්න එවන් උතුමන් වහන්සේලා නිසා මේ ගෝසිංහ ශාලවණය මේ රාත්‍රියේ තව තවත් සොඳුරු වෙනවා කියලා ආනන්දයන් වහන්සේ දේශනා කරනවා. එතකොට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා බොහොම හොඳ ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේට වැටහෙන ආකාරය මම පිළිගන්නවා. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ සඳහන් කරනවා රේවතයන් වහන්සේට. රේවතයන් වහන්සේ. රේවතයන් වහන්සේ මේ වනය හරීම රමණීයයි. සල්මල් ගස් යට ඉඳලා මේ වැවිලා පිපිලා දිව්‍ය සුවඳ වගේ හමාගෙන යනවා. හඳ පායගෙන එනවා. ඉතින් ඔබ වහන්සේට මොකද හිතෙන්නේ මේ සුන්දර වනය මොන වගේ භික්ෂුවක් නිසාද මේ සොඳුරු වෙන්නේ කියලා. රේවතයන් වහන්සේ සඳහන් කළ ස්වාමීනි ධානයන්ගේ නැවත නැවත ඇලෙන කෙනෙක් ඉන්නවද? ධාන සමාපත්තිය ආදියට විදර්ශනා සමාපත්තිය ආදීන්ට නැවත නැවත ඇලෙන භික්ෂුවක් මේ වනේ ඉන්නවා නම් අන්නේ භික්ෂුව නිසා මේ වනේ සුන්දරයි කියලා. ඇයි එහෙම රේවතයන් වහන්සේ දේශනා කළේ පින්නක්දී රේවතයන් වහන්සේ කියන්නේ ධානයන්ගේ ඇලෙන භික්ෂුන් වහන්සේලා අතර ධානයන්ට නැවත නැවත සමවැදෙන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබූ භික්ෂුන් වහන්සේ නමක් නිසා. ඉතින් මේ උතුමන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා බොහෝමයක් මේ වනේ දා හිටියා. දැන් ආනන්දයන් වහන්සේගේ අර වගේ බහුශෘත ස්වාමීන් වහන්සේලාත් විශාල පිරිසක් මේ වනේ හිටියා. ඉතින් ඒකයි සඳහන් කළේ දේවතයන් වහන්සේ සාමීනි ධානයන්ගේ නැවත නැවත ඇලෙන ධානයන්ට නැවත නැවත ඇතුල් වෙන උතුමන් වහන්සේලා මේ වනේ ඉන්නවනම් මේ වනේ හරිම ලස්සනයි. උන්වහන්සේලා මේ වනේ සොඳුරු කරනවා. සොඳුරු කරනවා. ඉතින් සාරිපුත්යන් වහන්සේ ඒවට නැහැ කියන්නේ. ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ කාරණාවත් බොහෝම වටිනවා. ඒ ඔබ වහන්සේට වැටහුණු ආකාරයට ඒ කාරණාව බොහොම වටිනවා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේගෙන් විමසනවා. අනුරුද්ධයන් වහන්සේ සල්ගස්වල යටින් ඉඳලා මල් පිපිලා හරිම ලස්සනට හඳ පායගෙන එනවා. දිව්‍යමය සුවඳ වූ මල් සුවඳ හතරපත් පැතිරෙනවා. ඉතින් මේ වනය ඔබ වහන්සේට මොකද හිතෙන්නේ? මොන වගේ භික්ෂුන් වහන්සේ නමක් නිසාද මේ වනය සොඳුරු වෙන්නේ? එතකොට අනුරුද්ධයන් වහන්සේ දේශනා කරනවා ශාරිපුත්යන් වහන්සේ මේ ශාසනයේ යම් මහණෙක් ඊතා පිරිසිදු මිනිස් ඇස ඉක්මවා සිටියසින් සහස්ර ලෝක ධාතු බලාද ඒ කියන්නේ අපේ අනුරුද්ධයන් වහන්සේ කියන්නේ දිවස්ලාභී උතුමන් වහන්සේලා අතර අගතැන්පත් උතුමයන් වහන්සේනේ. එන උන්වහන්සේ නිරන්තරයෙන්ම මේ විවිධ ලෝක අරමුණු කර කර ඉපදෙන මැරෙන සත්වයන්ගේ ස්වභාවයන් බලබල හිටිය කියලා තමයි අටුවාවේ සඳහන් කරන්නේ. ඉතින් උතුමන් වහන්සේ සඳහන් කරනවා මේ වනයේ ඉන්නව නම් දැන් මේ අනුරුද්ධයන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා ඉන්න විශාල පිරිසක්. ඉතින් අනුරුද්ධයන් වහන්සේ සඳහන් කරනවා අන්න එහෙම මේ වනයේ මේ ඉපදෙන මැරෙන මේ මේ ලෝක සත්වයා දිහා දිවසින් බල බල ඉන්නවනේ යම් භික්ෂුන් වහන්සේ නමක්. මේ සංස්කාරයන්ගේ තියෙන මේ සත්‍ය ස්වභාවය බල බල ඉන්නවනම් සාමීනී සාරිපුත්යන් වහන්සේ උන්වහන්සේලා නිසා මේ ගණය හරීම ලස්සනයි හරීම සුන්දරයි. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන සාදු සාදු අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේට වැටහෙන ආකාරය අපි ඒ ආකාරයෙන් පිළිගන්නවා. ඊළඟට මොකද කරන්නේ? කාශ්‍යපයන් වහන්සේගෙන් අහනවා. කාශ්‍යපයන් වහන්සේ මොකද සඳහන් කරන්නේ? කාශ්‍යපයන් වහන්සේ සඳහන් කරනවා පින්නත් හරිම ලස්සන කාරණා කිහිපයක්. මේ අරණ්‍යයේ ඉන්නව නම් අරණ්‍ය වාසී දුතාංගේ සමාදම් වෙලා. අරණ්‍යක ඌයේ අරණ්‍ය වාසී දුතාංගේ ಗುಣ කියයිද? පිණ්ඩපාතිකාංගය කියන දුතාංගයේ සමාදන් වෙලා පිණ්ඩපාතිකාංගයේ ಗುಣ කියයිද? පංසුකූලික දුතාංගයේ සමාදන් වෙලා පංසුකූලික දුතාංගයේ ಗುಣ කියයිද? තේචීවරික දුතාංගයේ සමාදන් වෙලා තේචීවරික දුතාංගයේ ಗುಣ කියයිද? ඊළඟට අල්පේච්ඡ භවයේම පිහිටලා අල්පේච්ඡ භවයේ ಗುಣ කියයිද? සන්තුෂ්ටියේ ලද දෙයින් සතුටු වීමෙහි පිහිටලා ලද දෙයින් සතුටු වීමේ ಗುಣ කියන මේ විදිහට උතුමන් වහන්සේලා ඉන්නවනම් ඊළඟට සඳහන් කරනවා කුරයන් කුලයන් කෙරෙහි නොඇලුනේ ගණයා කෙරෙහි සමූහයා කෙරෙහි නොඇලුනේ ඒ කුලයන් කෙරෙහි සමූහයා කෙරෙහි නොඇලීමේ ಗುಣ කියන්නේද එවන් භික්ෂුන් වහන්සේලා මේ වනයේ ඉන්නවනම් සාරිපුත්යන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා නිසා මේ වනය සුන්දරයි ඉතින් ඊළඟට සාරිපුත්යන් වහන්සේ සාදු සාදු කියලා එකක් පිළි අරගෙන ඊළඟට ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේගෙනුත් විමසලා තිබෙනවා. මොග්ගල්ලාණන් වහන්සේ සඳහන් කරන්නේ ඊරිදි බලලාභීතුමන් වහන්සේලා නිසා මේ වනය සුන්දර වෙනවා කියලා. ඉතින් මේ විදිහට ආනන්දයන් වහන්සේගෙන් විමසනවා, කාශ්‍යපයන් වහන්සේගෙන් විමසනවා, අනුරුද්ධයන් වහන්සේගෙන් විමසනවා. ඊළඟට රේවත ස්වාමින් වහන්සේගෙන් විමසනවා. මේ විදිහට සාරිපුත්‍රයන් වහන්සේ මේ විවිධ ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා ස්වාමීනි මේ වනය සොඳුරු වෙන්නේ මොන මොන වගේ භික්ෂුන් වහන්සේලාගෙන්ද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මේ උතුමන් වහන්සේලා දේශනා කරනවා. උන්වහන්සේලා වැඩිපුරම ඇසුරු කරන ඒ උතුම් උතුම් ගුණයන්ට සාපේක්ෂව ඒ ඒ ගුණ තියෙන උතුමන් වහන්සේලා නිසා මේ වනය සොඳුරු වෙනවා කියලා. පස්සේ මොග්ගල්ලාණන් වහන්සේ විමසනවා සාරිපුත්යන් වහන්සේ මේ ඔබ වහන්සේ ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද මේ වනේ මේ සොඳුරු ස්වභාවය වඩාත් සොඳුරු කරන්නේ කවුරු කියලාද? ඉතින් මේ සාරිපුත්යන් වහන්සේ කියලා කියන්නේ දැන් අර බුද්ධ දේශනාය තුළ පින්නති සුසීම කියලා සූත්‍රයක්. මේ සුසීම කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අහන ආනන්දයන් වහන්සේගෙන් මේ පින්නත් ආනන්ද ඔබට මේ සාරිපුත්ත රුස් රුස්නියද කියලා අහනවා. ඒ කියන්නේ ආනන්ද ඔබට සාරිපුත්යන් වහන්සේ මේ ප්‍රියයිද කියලා අහනවා. ඒ වෙලාවේ මේ ආනන්දයන් වහන්සේ දේශනා කරන සාමිනි භාග්‍යතුන් වහන්සේ බාලන වූ දුෂ්ටන වූ මුලාන වූ පෙරළුණු හිත් නැති කාහතනම් ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ නුරුස්නේද කියන්නේ මේ ලෝකේ ඉන්නවනම් යම් කිසි කෙනෙක් බාල හිතක් නැති දුෂ්ට හිතක් නැති මුලානෝණු හිතක් නැති පෙරළුණු නැති හිතක් නැති යම් උතුමෙක් ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඒවන් උතුමන්ට නම් මේ සාරිපුත්තයන් වහන්සේ කවදාවත් අප්‍රසන්න වෙන්නේ නැහැ. අප්‍රිය වෙන්නේ නැහැ. සඳහන් කරනවා පඬිතෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ. භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ හරිම පඬිතයි. මහා පඤ්ඤෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ. මහා ප්‍රාඥයෙක් මේ සාරිපුත්තයන් වහන්සේ කියන්නේ. පුතු පඤ්ඤෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ හරිම පුළුල් දැනුමක් තියෙන උතුමන් වහන්සේ නමක්. හාසුකක් උපඤ්ඤෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ මේ සාරිපුත්තයන් වහන්සේ කියන්නේ සතුට බහුල ප්‍රඥා ඇත්තෙක් කියලා. ජවන පඤ්ඤෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ. භාග්‍යතුන් වහන්සේ ෂණයකින් යමක් ගැන අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥා අතිඋත්තමේ සාරිපුත්තයන් වහන්සේ. තික පඤ්ඤෝ නිබ්බේධික පඤ්ඤෝ සන්තුට්ඨෝ ඊළඟ ආරද්ධ විරියෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ කියලා මේ විදිහට සාරිපුත්තයන් වහන්සේගේ අසීමාන්තික ගුණ 16ක් ආනන්දයන් වහන්සේ දේශනා කරනවා. මෙතෙන්ට එනවා පින්නාති සුසීම කියන දිව්‍ය පුත්‍රයා ඇතුළු විශාල දිව්‍ය සමූහයක්. ඒ දිව්‍ය සමූහයත් මොකද කරන්නේ? මේ සාරිපුත්යන් වහන්සේ පිළිබඳව ආනන්දයන් වහන්සේ දේශනා කළ ටිකම දේශනා කරනවා. සුසීම දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ දේශනා කළ විදියටම සාරිපුත්යන් වහන්සේ ජවන ප්‍රඥා තියෙන කෙනෙක්, තික ප්‍රඥා තියෙන කෙනෙක්, හාසු ප්‍රඥා තියෙන කෙනෙක්, නිබ්බේධික ප්‍රඥා තියෙන කෙනෙක්. මේ සූත්‍රය සඳහන් වෙනවා පින්නාති මේ ಗುಣ කියද්දී මේ සුසීම දිව්‍ය පුත්‍රයයි මේ මහා දිව්‍ය සමූහයයි හරියට සඳහන් වෙනවා මේ රතු පාට පළසක දිලිසි දිලිසි තියෙන මේ වෙරළු මිනක් වගේ. අර සාරිපුත්යන් වහන්සේගේ ಗುಣ ඇහෙනකොට අර දෙවරු දිලිසෙන්න පටන් ගත්තා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ අලුයම් කාලයේ වලාකුළු නැති අහසේ දිලිසෙන පහන් කරුව වගේ. අර සාරිපුත්යන් වහන්සේගේ ගුණ ඇහෙන්න ඇහෙන්න අර දෙවිවරු බැබලෙන්න පටන් ගත්තා කියලා. ඒ කියන්නේ පින්නන්තනේ සාරිපුත්යන් වහන්සේ කියලා කියන්නේ මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ට විතරක් නෙවෙයි බ්‍රහ්මයන්ට පවා බ්‍රහ්මයන්ට පවා ප්‍රසාදේ ලෝකු මහා උත්තමයන් වහන්සේ නම. පිළිතුරු දන්නේ අනේපිට සිටුතුමන් වහන්සේ වැඩි පුරව කැමති උතුමන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ. ඉතින් ඒ වගේ මේ දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයන්ට පවා මහා මේ ප්‍රසාදයක් තිබ්බ සාරිපුත්යන් වහන්සේ. ඒ විතරන්නේ තමන්ගේ ජීවිත අවසාන කාලේ ඔය මේ මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ සඳහන් වෙලා තියෙනවා සාරිපුත්යන් වහන්සේ ජීවිත අවසාන කාලේ තමන්ගේ මෞතුමිය ගැන කල්පනා කරලා ඊළඟ මෞතුමිය හමු වෙන්න ගිහිල්ලා මෞතුමිය ධර්මයේ පිහිටවපු හැටි පවා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. රහතන් වහන්සේලා රහත්භාවයේ සාක්ෂාත් කරපු හත් දෙනෙක්ගේ අම්ම කෙනෙක් වුණත් මගේ මෞතුමිය තාමත් ප්‍රඥාය කියලා හිතලා ඒ නිවසට ගිහිල්ලා මෞතුමියට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට වැඩ කටයුතු කරපු හැටි ඒ සාරිපුත්යන් වහන්සේ පිළිබඳ දීඝනිකාය අටුවාවෙත් තියෙන ඊළඟට සාරිපුත්ත තේරාපදානවලත් සාරිපුත්යන් වහන්සේගේ ජීවිතය ගැන සඳහන් වෙච්ච ශාසන ඉතිහාසික ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙන ඉතින් මෙන්න මේ වගේ මහා ගුණත් එක්ක තමයි සාරිපුත්යන් වහන්සේ ඒ සාරිපුත්යන් වහන්සේගෙන් විමසනවා සාමීනි මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේට කොහොමද දැනෙන්නේ මේ වනේ මොන වගේ අය හිතිය සොඳුරු වෙයිද කියලා. ඉතින් එතකොට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා යම් මහණෙක් තමසිත තමා වශයෙන් පවත්පාද යම් යම් විහාර සමාපත්තීන්ට පෙරවරු කාලයේ සමවැදෙද්ද, දවල් කාලයේ සමවැදෙද්ද, හැන්දෑ කාලේ සමවැදෙන්න. අන්න එවන් විවිධ සමාපත්තින්ද සමවැදෙන මේ උතුමන් වහන්සේලා නිසා මේ ශාලවනේ සුන්දරයි කියලා. ඉතින් මේ විදිහට මේ උතුමන් වහන්සේලා උතුමන් වහන්සේලාට දැනෙන විදිහට මේ කරුණු කාරණා සඳහන් කළාට පස්සේ ඔක්කොම එකතු වෙලා උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දේශනා කරන සඳහන් කරන ස්වාමීනි අපිට මෙන්න මේ වගේ අදහස් ටිකක් ඇති වුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ වහන්සේලාගේ සියලුම භාෂිතයෝ සුභාසිත වෙති. ලෝකයේ හැම දෙයක්ම සුභාසිතයි. තාම යහපත් කතාවක්. එසේ වුවද යම්බදු භික්ෂුවක් විසින් සාලවණයේ සොඳුරු වේද බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පසුබතින් පසු පින්ඩපාතයෙන් වැළකී පලක් බැඳ කය ඍජු කොට කර්මස්ථාන අභිමුඛ කොට යම් තාක් මගේ සිත උපාදානයන් විසින් නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදේද ඒ තාක් මේ පරයන්කය නොගලවමි කියා යම් භික්ෂුවක් මේ ආශ්‍රව ශය කරගන්නට පරයන්කගත වෙනව නම් අන්නේ භික්ෂුව නිසා මේ ශාලවණය සොඳුරු වෙනවා කියලා ඒ කියන්නේ වීරය අඩු භික්ෂූන් වහන්සේලාගේ වීරය වර්ධනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ එවැනි අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මහා ගෝසිංග වනය පුරපෝය දවසක සොඳුරු වනය මේ උතුම් කීනාංශ උතුමන් වහන්සේලාගෙන් සොඳුරු වුණ හැටි මහා ගෝසිංග වනයේ විස්තර වෙනවා. ඉතින් මේ සූත්‍රය තියෙන මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ 32 වෙනි සූත්‍රය. ඉතින් මේ සූත්‍රය හදාරන්න කියලා අපි කියන්නේ පැයකට ආසන කාලයක් තුල සම්පූර්ණ විස්තරයක් දෙන්න අපහසුයි අපිට. ඉතින් හදාරන්න සංගයා වහන්සේලා පිළිබඳව නැවත නැවත ආවර්ජනා වෙන්නට මේ සූත්‍ර හැදෑරීම අනිවාර්යම හේතුවක්. ඉතින් පුද්ගලිකව අපි බොහොම කැමති සූත්‍ර ධර්මයක් මහා ഘോഷින්ග සූත්‍රය. මේක සූත්‍ර ධර්මයට විතරක් සීමා වෙන්නේ නැතුව මේ චරිත හැදෑරීමත් එක්කයි අපි මේ කියන්නේ. මේක අපි බොහොම කැමති සූත්‍රයක් කියලා. ඉතින් ආරාධනා කරනවා මේ සූත්‍රය සොයලා බලලා හදාරන්න. ඒ ශ්‍රාවක මහා චරිත ඉගෙන ගන්න, තමන්ගේ ජීවිතේ ගුණවන්ත වෙන්න, සිල්වත් වෙන්න, කිසිවෙක් කෙරෙහි නොඇලී ජීවත් වෙන ජීවිතය හදාගන්න හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ උතුම් මහරහතන් වහන්සේලා නිවිසනෙහි වදාළ විදිහටම සංසාර දුක්ෙන් නිදහස් වෙන්නට මේ කුසලය සූත්‍ර ධර්ම විවරණ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති